විමුක්තිය කියන්නේ එකපාරින්ම ළඟා වෙන්න පුරුවන් දෙයක්ද නැත්නම් ඒකට පැහැදිලි පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් මාර්ගසිතියමක් තියෙනවද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අන්න ඒ වගේ සවිස්තරාත්මක ක්‍රමානුකූල මාර්ගයක් ගැන. ඉතින් අද අපි මහායසපුර සූත්‍රය පදනම් කරගෙන ඒ ගැඹුරු ගමනේ පියවරවල් එකින් එක දිගහරින්නයි යන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නෙම හරිම බලවත් අභියෝගයකින්. උන්වහන්සේ කියනවා ඔබව මිනිස්සු හඳුන්වන්නේ ශ්‍රමණයන්. එමත් නැත්නම් මේ මාර්ගයේ යන අය හැටියට. ඉතින් ඒ නම දරනවනම් ඒකට ඔබ සුදුසු වෙන්න ඕන. සැබෑ ශ්‍රමණේක් තුල තියෙන්න ඕන ಗುಣධර්ම ඔබ පුහුණු කරන්න ඕන. මේක නිකම් වචන ටිකක් නෙවෙයි. මේකෙන් ඇත්තටම අහන්නේ ඔබ කියන දේයි කරන දේයි අතර පරතරයක් තියෙනවද කියලයි. ඉතින් අපි මේ විග්‍රහයේ පුරාම හොයන්න යන්නේ මොනවද ಗುಣධර්ම කියන එකයි. මෙන්න තියෙනවා අපේ ගමනේ සිටියම. අපි මේ අධියර 6 හරහා පියවරෙන් පියවර ඉහළටම යනවා. මූලික අදිෂ්ඨානෙන් පටන් අරගෙන පූර්ණ විමුක්තියෙන් තමයි මේ ගමන අවසන් වෙන්නේ. අපි බලමු මේ ගමන කොහොමද දිගහැරෙන්නේ කියලා. හරි. එහෙනම් අපි යමු පළවෙනි පියවරට. ඒ තමයි සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න අදිෂ්ඨාන කරගන්න එක. සරලවම කිව්වොත් මම ශ්‍රාවකයෙක් කියලා හිතන එකයි මම ශ්‍රාවකයෙක් වගේ ක්‍රියා කරන එකයි අතර තියෙන හිඩැස පුරවන එක. මේ මුළු මාර්ගයම අත්තිවාරම තමයි හිරි සහ ඔත්තප්ප කියන ගුණාංග දෙක. ඒ කියන්නේ පවට වැරද්දට තියෙන ලැජ්ජාව සහ ඒකේ විපාකයට තියෙන බය. මේක හරියට අපේ හිත ඇතුලේ තියෙන සදාචාරාත්මක මාලිමාවක් වගේ. ඒක තමයි අපිව වැරදි පාරවල් වල නොයා කෙලින්ම ඉස්සරහට යන්න උදව් කරන්නේ. හරි. දැන් හිතට හරි වැරද්ද තේරෙනවා. එච්චරින්ම ඇතිද? සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්නේ තමයි මේ මුළු සූත්‍රයේම ඉස්සරහට ගෙනියන්නේ. ඒක අපිව එක තැනක නතර වෙන්න දෙන්නෙම නෑ. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර හරිම පැහැදිලි. උන්වහන්සේ නැවත නැවතත් කියනවා ඔය ටිකෙන් සෑහීමකටපත් වෙන්න එපා. තව ඉස්සරහට කරන්න දේවල් තියෙනවා. මේක හරියට දක්ෂ පුහුණුකරුවෙක් වගේ ශ්‍රාවකයාව හැම වෙලෙම ඊළඟ මට්ටමට تعلق කරනවා. දැන් හරි අදිෂ්ඨානීය තියෙන නිසා ඒ මත ශක්තිමත් අත්තිවාරයක් දාන්න ඕන. අන්න ඒක තමයි දෙවනි අධියර ශීලිය. ඒ කියන්නේ අපේ ක්‍රියාවන් පිරිසිදු කර ගැනීම. අපි බලමු ජීවිතයේ ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් කරහා ඒක කරන්නේ කොහොමද කියලා. මේ පාරිශුද්ධතා හතරෙන් අපේ මුළු ජීවිතේම ආවරණය වෙනවා. පළමුව අපේ කයින් කරන දේවල්. දෙවනුව අපේ වචන. තෙවනුව අපේ සිතුවිලි. අවසාන වශයෙන් අපි ජීවත් වෙන්න කරන දේ ඒ කියන්නේ අපේ රැකියාව. මේකෙන් පේනව නේද මේ මාර්ගය කොයිතරම් ප්‍රායෝගිකද අපේ එදිනදා ජීවිතයටම සම්බන්ධයි කියලා. හරි. දැන් ශක්තිමත් සදාචාරාත්මක අත්තිවාරයක් තියෙනවා. එතකොට දැන් වැඩ ඉවරද? හොඳ ජීවිතයක් ගත කිරීමමද අවසන ඉලක්කය. සෝච්‍ය අපිව පොඩ්ඩක් නවත්තලා ආයෙමත් ඒ ප්‍රශ්නය අහනවා. අත්තිවාරම ශක්තිමත්. දැන් අපි අවධානය යොමු කරන්නේ ඇතුළට. ඒ තමයි තුන්වැනි අදියර. සිත පුහුණු කිරීම. මෙතනදී අපේ ප්‍රධාන මෙවලම් දෙක තමයි සිහිය සහ සංවරය. සිත පුහුණු කරනවා කියන්නේ භාවනා කරන වෙලාවට විතරක් කරන දෙයක් නෙවෙයි. ඒක මුළු දවසටම ජීවිතේටම අදාළ දෙයක්. ඒ කියන්නේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රිය දොරටු රැක ගැනීම, ආහාරයේ පමණ දැන ගැනීම, දවල් රෑ දෙකේම සුපරීක්ෂාකාරීව ඉන්න එක. සහ අපි කරන්නේ හැමදේම ඇවිදිනකොට, කනකොට, කතා කරනකොට පූර්ණ අවබෝධයෙන් කිරීම. මේකෙන් සිහිය කියන එක අපේ ජීවිතේ හැම තත්පරයකටම වියනවා. සීලේ පිහිටුවාගෙන සිතත් යම් තාක්තුරට පුහුණු කළාට පස්සේ කෙනෙක් දැන් ඉහළම තැලට ළඟා වෙලාද මේ නැවත නැවතත් එන ප්‍රශ්නය තවත් සංක්‍රාන්තියක් ගැන අපිට ඉඟි කරනවා. ඒකෙන් කියවෙන්නේ හික්මුණු මනසක් ඇතුලේ වුණත් තවමත් අපිට පේන්නේ නැති බාධක තියෙන පුරුවන් කියන එකයි. ඒක තමයි හතර වෙන අදියර බාධක ජය ගැනීම. හිතන්න අපේ මනස පැහැදිලි වතුර වීදුරුවක් වගේ කියලා මේ බාධක ඒ කියන්නේ පංච නීවරණ ඒ වතුර කලබවනවා. අපිට මුකුත් පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් මනස නිදහස් කරගන්න නම් අපි මුලින්ම මේ බාධක හඳුනාගෙන ඒවයින් මිදෙන්න ඕන. මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ විස්මිත බව අපිට පේන්නේ. උන්වහන්සේ මේ අදෘශ්‍යමාන මානසික බාධක අපිට හොඳටම දැනෙන උපමා වලින් පැහැදිලි කරනවා. කාමච්ඡන්දය. ඒ කියන්නේ කාම ආසාව හරියට ණය වෙලා ඉන්නව වගේලු. ඒකෙන් මිදෙන එක හරියට ණයෙන් නිදහස් වෙනකොට දැනෙන සැනසීම වගේ. තරහව ඒ කියන්නේ ව්‍යාපාදය ලෙඩක් වගේ. තීන මිද්දය. ඒ කියන්නේ හිතේ සහ කායේ අලසකම හිරගයක් වගේ. උද්දච්ච කුක්කුච්චය. ඒ කියන්නේ නොසන්සුන්කම වහල්කමක් වගේ. විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. කාන්තාරික අතරමං වීමක් වගේ. මේ උපමා නිසා නීවරණ කියන්නේ මොනවද කියලා විතරක් නෙවෙයි ඒවයින් මිදීම කොච්චර ලොකු නිදහසක්ද කියලාත් අපිට දැනෙනවා නීවරණ වලින් නිදහස් වුණ පිරිසිදු සිත දැන් භාවනාවේ ගැඹුරුම තලයන්ට යන සූදානම්. ඒ තමයි ධාන. මේ ගැඹුරු ප්‍රීතිමත් ඒකාග්‍රතා තත්ත්වයන් විස්තර කරන්නත් බුදුරජාණන් වහන්සේ යොදාගන්නේ හරිම අපූර්වපම. පළමු ඥානය. ඒක හරියට නාන සබන්කුඩු ගුලියක් වතුරෙන් හොඳ දානලා ගත්තා වගේලු. ඇතුළත පිටිත හැම තැනම තෙතමනේ පැතිරිලා. එත් බිඳක්වත් බේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ විවේකයෙන් උපදින ප්‍රීතිය සහ සුවය මුළු ශරීරෙම වෙලා ගන්නවා. දෙවන ධානය දැන් ප්‍රීතිය එන්නේ පිටතින් නෙවෙයි ඇතුළතින්මයි. ඒක හරියට වෙන කිසිම පැත්තකින් වතුර නොයන පොළව යටින් එන උල්පතකින්ම පිරෙන ගැඹුරු විලක් වගේ. සමාධියෙන්ම උපදින ප්‍රීතිය සහ සුවය ඇතුළතින්ම මතුවලා මුළු සිතම පුරවනවා. තෙවන ධානයේදී ඒ උද්දාම ප්‍රීතිය සියුම් වෙලා උපේක්ෂා සහගත සතුටක් ඉතිරි වෙනවා. ඒක හරියට වතුරේම ඉපදිලා හැදිලා මුල ඉඳන් අගටම සිසිල් දියෙන් පිරීලා. ඒත් කවදාවත් වතුරෙන් උඩට එන්නේ නැටි නිලුම් මලක් වගේ. ගැඹුරු, ශාන්ත, නිවුණු සතුටක්. හතරවන ධානය. මෙතන තියෙන්නේ සැප දුක දෙකම ඉක්ම වූ පරම පාරිශුද්ධ උපේක්ෂාවක්. ඒක හරියට හිසේ සිට දෙපතුල දක්වා සුදුම සුදු පිරිසිදු රිද්දකින් සම්පූර්ණව වැහිලා ඉන්න කෙනෙක් වගේ ශරීරයේ එකම තැනක්වත් ඉතිරි නොවි පාරිශුද්ධියෙන් සහ ශාන්තියෙන් වැසී පවතිනවා. දැන් අපි මේ ගමනේ කූට ප්‍රාප්තියට ඒ කියන්නේ ඉහළම තැනට ළඟා වෙනවා. 6 වැනි සහ අවසාන අධියර. මෙතනදී ඒ පිරිසිදු ශක්තිමත් ඒකාග්‍ර වූ මනස එහි අවසාන ඉලක්කය වෙත හරවනවා. ඒ තමයි පූර්ණ විමුක්තිය සහ ප්‍රඥාව. මේ තමයි මුළු ගමනේම අවසාන ප්‍රතිඵලය. ත්‍රිවිද්‍යාව. එහෙමත් නැත්නම් තුන් ආකාරයක වූ ගැඹුරු ඥානය. පළමුව පෙරභවයන් දැකීමේ ඥානය, දෙවනුව සත්වයන්ගේ කර්මය සහ එහි විපාක අවබෝධ කරගැනීමේ ඥානය, සහ අවසානයේදී සියලුම කෙලුසුන්ගේ අවසානය නැතිවීම දැකීමේ ඥානය. මේක තමයි මේ සම්පූර්ණ මාර්ගයේම අවසාන ජයග්‍රහණය. ඉතින් අවසානයේදී අපිට තේරෙනවා සැබෑ ශ්‍රමණේයෙක්, බ්‍රාහමණේයෙක්, රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියලා. ඒ කෙනෙක් Tamanටම ආරූඪ කරගන්නා නාමපදයක් නෙවෙයි. ඒ මේ සම්පූර්ණ ක්‍රමානුකූල ගමනිය සෑම පියවරක්ම අකුරටම සම්පූර්ණ කර සියලු කෙලෙස් සෝදාහැර පූර්ණ විමුක්තිය සාක්ෂාත් කරගත් කෙනෙකුට හිමිවෙන ගෞරව නාමයක්. ඉතින් අවසානයේදී මේ මුළු විග්‍රහයම කැඩපතක් වගේ අපි දෙසටම හැරෙනවා. මේ පැරණි ඉගැන්වීම ඊටාම පෞද්ගලික ප්‍රශ්නයක් බවට පත්වෙනවා මේ විමුක්තිය මාවතේ Taman දැන් ඉන්නේ කොතනද?